අරහතුන් වහන්සේට පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවාද කියලා අහනවා. එහෙනම් මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පටිච්ච කියන වචනය අපි යොදා ගන්න තැන අනුව මේකේ අර්ථය වෙනස් වෙනවා. එහෙනම් මේක නුවණින් ප්‍රඥාවෙන් ගලප ගන්න තියෙන කාරණාව. මේ පටිච්ච කියන එක හැමතැනටම කරන දෙයක් විදිහට නෙවෙයි පාවිච්චි කරන්නේ වෙන දෙයක් විදිහට පාවිච්චි කරන තැනුත් තියෙනවා. මොකද්ද මේ කරන දේ වෙන දේ කියලා කියන්නේ? එහෙනම් මෙතනදී අපි යමක් හිතලා කරනවා නම් අලුතෙන් මෙන්න මෙතන ගොඩනගා ගන්නවා නම් යම මේකට කියනවා කරන දේ කියලා. එතකොට අතීත හේතුවක ඵලයක් වශයෙන් මේ මොහොතේදී වෙන යමක් තියෙනවා නම් මේකට කියනවා වෙන දේ කියලා. අපි හිතමු ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. මේක වෙන දේ. මෙන්න මේ වෙන දේ ආරම්භයලා සකස් කරගන්න දෙයක් තියෙනවා. ඒක අපි කරන දේ. එහෙනම් මෙතනදී මේක මම සරලව කිව්වේ තේරුම් ගන්න වමනා නිසා. මේ වෙන දෙයටත් පටිච්ච කියලා පාවිච්චි කරන තැනක් තියෙනවා. එහෙනම් අපි චක්කුංජ පටිච්ච රූපේච චක්කු විඥානං උප්පද්දති. මෙතනදී අපි ගන්නෙ අතීත කර්මයක එහෙම නැත්නම් අතීත හේතුවක ඵලයක් වශයෙන් මේ මොහොතේදී ඇහැට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගන්ධ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. මෙතනදී මේ ඇහැට රූප ගැළපිලා පේනවා. කනට ශබ්ද ගැළපිලා ඇහෙනවා. මෙන්න මේ ආදී වශයෙන් අපි පටිච්ච කියන වචනේ මෙතනදී යොදා ගන්නවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා විපාක පටිච්ච සමුප්පාද. එහෙනම් මෙතනදී මේ පටිච්ච කියන වචනේදී එතන අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ අතීත හේතුවක ඵලයක් වශයෙන් මේ මොහොතේදී විපාකයේ ගොඩනගින ක්‍රියාවලියට පටිච්ච කියන වචනේ යොදා ගන්නවා. එහෙනම් මෙන්න මේ විපාකයේ ආරම්භයලා අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ පෙනීම ඇහිීම දැනීම කියන කාරණාව ආරම්භය වෙලා මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන ආකාරයට පටිච්ච සමුප්පාදය කියලා පෙන්නනවා. එහෙනම් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය තුලින් අපිට පැහැදිලි කරන්නේ පෙන්වන්නේ ඒක. එහෙනම් අවිද්‍යාව පාදක කරගෙන යම් කෙනෙක් පටිච්ච සමුප්පාදයක් ගොඩනගෙන මොහොතක මෙතනදී කරනවා කියන අර්ථයෙන් යොදා ගන්නවා. එහෙනම් මෙතන අපි පටිච්ච සමුප්පාදය කියනකොට දැන් අවිද්‍යා මූලිකව කරනකොට අපි තේරුම් ගන්න ඕන අවිද්‍යාව මුල පටිච්ච සමුප්පාදයේ පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර වශයෙන් ගන්නවා. එනම් මේ පුඤ්ඤාපි සංකාර වශයෙන් අපුඤ්ඤාපි සංකාර වශයෙන් ආනිජ්ජාපි සංකාර වශයෙන් සංසාර ගමනට හේතු වෙන පැවැත්මට හේතු වෙන යමක් ඉෂ්ට සිද්ධ කරනවා නම් මෙන්න මේකට කියන අවිද්‍යාව මූලික කරගෙන කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් පටිච්ච සමුප්පන්නව ගොඩනගෙන ක්‍රියාවලිය. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාපි සංකාරා කිව්වට පස්සේ මේ පුඤ්ඤාවි සංකාරය අලෝභය අද්වේෂය අමෝහය මූලික කරගෙන සිද්ධ කරනවා. අපුඤ්ඤාවි සංකාරය ලෝභ ද්වේෂ මෝහ මූලික කරගෙන සිද්ධ කරනවා. ආනිජ්ජාපි සංකාර නැවතත් අරූප බව උප්පත්තිය පිණිස කටයුතු කිරීම උදෙසා යම් ක්‍රියාවලියක් ගොඩ නගනවා නම් මේකට කියනවා ආනිජ්ජාපි සංකාර. ඉතින් මෙන්න මේ විදිහට අවිද්‍යාව මූලික කරගෙන අපි මොකද්ද කරන්නේ මේ මොහොතේදී මේ ලෝභ දේශ මෝහ අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු සාධක 6 ගොඩ නගාගෙන මෙන නැවතත් සංවලට පත්තිය බැඳීමට පත්තිය හදා ගන්නවා. එහෙනම් හේතු සම්පත්තිය කියලා කියන්නේ අපි හොඳට තේරුම් ගන්න ඕන මේ බැඳීමට මූලික වෙන ලෝභ දේශ මොහ 6 අලෝභ අද්වේෂ අමෝහ ලෝභ දේශ මොහ 6 මොකද්ද කියලා අන්න හඳුනාගත්තනම් මේක සංවලට පත්තිය බව බැඳීමට පත්තිය බව සසර ගමනට හේතු බව තේරුම් ගන්නවා. ඉතින් මේක තේරුම් නොගන්නා තාක්කල් මේ මොහොතේදී අර විපාක වශයෙන් චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං උප්පද්දති කියපු මෙන්න මේ ගැළපීම ආරම්භයලා මෙන්න මේ පෙනීම ආරම්භයලා අර හේතු හය සංවලට පත්‍ය වෙන බව සසර ගමනට පත්‍ය වෙන බව තේරුම් නොගත්ත සෑම පිරිස් සෑම සියලු දෙනා මොකද්ද කරන්නේ මෙතනදී මේ සංසාර ගමනට හේතුපාදක වෙන යමක් සකස් කරනවා හැබැයි මෙතන අපි තේරුම් ගන්නවා මේ අරහතුන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ පෙනීම ඇහිීම දැනීම කියන කාරණා ටික අවබෝධයෙන් යුක්තව නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව දැකලා මුන්නාන්සිත ක්‍රියාත්මක කරනවා. එහෙනම් මෙතනදී කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන සංකාර තුන අරහතුන් වහන්සේටත් මෙන්න මේ ජීවිතේ පැවැත්ම පිණිස ප්‍රඥාවෙන් යුක්තව ගොඩනගාන කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන මෙතනදී මේ අරහතුන් වහන්සේත් පිරිනුවන් පානතෙක්ම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සකස් කරනවා. හැබැයි මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර සකස් කළත් මේකට අවිද්‍යාව මූලික කරගෙන නැහැ. එහෙනම් සසර ගමනට හේතු වෙන ලෝභ දේශ මොහ අලෝභ අද්වේෂ සමෝහ. එහෙම නැත්නම් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර කියන මෙන්න මේ සංකාර ඇසුරු කරගෙන අරහතුන් වහන්සේ කටයුතු කරන්නේ නැහැ. එහෙනම් අරහතුන් වහන්සේ මෙතන අපි තේරුම් ගන්න ඕන මේ සංකාර කියන තැන අරහතුන් වහන්සේ සකස් කරන්නේ බැඳෙන ආකාරයක් සසර ගමනට ඉවහල් වෙන ආකාරයක් නෙවෙයි. මෙන්න මේ ජීවිතේ පවත්වගෙන යන්න ලෝකයාට හිතසුව පිණිස සාන්තිය පිණිස කරුණාව පිණිස ධර්ම අවබෝධ කිරීම පිණිසත් උන්වහන්සේට අපි හිතමු එදිනදා දිවි පැවැත්ම උදෙසාත් අවශ්‍ය කරන කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සකස් කරනවා. එහෙනම් මෙතනදී අවිද්‍යාව මූලික කරගෙන නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන මේ පටිච්ච කියන වචන සංකාර කියන වචන මේ සියල්ලම යොදා ගන්න තැන හැටියට අර්ථ වෙනස් වෙනවා. අර්ථ වෙනස් වෙනවා කියලා කියන්නේ මේක ප්‍රඥාවෙන් නුවණෙන් ගලපලා ගන්න තියෙන කාරණාවක්. මේක මේ පදේ පරම කරගෙන ගන්න තියෙන එකක් නෙවෙයි. එහෙනම් මේ පද ටික යොදාගෙන අපි මොකද්ද කරන්න ඕනේ වචන අමතක කරලා අදහස ගලප ගන්න ඕන. මේ වචන තුල එල්බුණොත් මේ නිවන් මඟ එලි කරගන්න අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. එහෙනම් මේ අරහතුන් වහන්සේ විපාක පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවා කියන්නේ හේතුව මේකයි. එහෙම නැතු මේ අරහතුන් වහන්සේ සසර ගමනට හේතු සසර පැවැත්මට හේතු යමක් ගොඩ නගනවා නෙවෙයි. එහෙනම් මෙතන අපි තේරුම් ගන්න ඕන එහෙනම් අර පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට විපාක වශයෙන් මොකද්ද වෙන්නේ? අර ඇහැට රූප ගැළපිලා පේනවා කියන කාරණාවට අපි පටිච්ච කියන වචනේ යොදා ගන්නවා. එහෙනම් මෙතනදී අපි හොඳට නුවණින් ප්‍රඥාව විමසලා තේරුම් ගන්නවා අරහතුන් වහන්සේට පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා කියන එකේ අර්ථය මේකයි. එහෙම නැතුව අර ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන හයෙන් ඔතාගෙන සංවලට පත්‍ය වෙන කාරණාවන් නැවත සකස් කර කර මේ සංසාර ගමනට ඉවහල් වෙන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර සකස් කරනවා නෙවෙයි. මෙන්න මේ ක්‍රියාවලියෙන් වෙන් වෙලා මොකද්ද කරන්නේ? අර ක්‍රියාසිත පවත්වනවා. මේ ක්‍රියාසිත පවත්වන එකට තමයි අපි කියන්නේ අවිද්‍යාව මූලික කරගෙන නැති සසර ගමනට හේතු නොවන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර පවත්වමින් අරහතුන් වහන්සේ කටයුතු කරනවා. එහෙම නැති වුණොත් උන්වහන්සේට පින්ඳ පාත කරන්න බෑ. ඉරියව් පවත්වන්න බෑ. ඇවිදින්න බෑ. සිවුරු පොරවන්න බෑ. මෙන්න මේකට ඒ නිසා අපි කියනවා අවිද්‍යාව මූලික කරගෙන නැති සංකාර ගොඩනගෙනවා. එන මේ සංකාර කියන වචනේ පදම වචන වශයෙන් පරම කරගන්නේ නැතුව මේක අර්ථයෙන් යුක්තව ගලපලා තේරුම් ගන්න. එහෙනම් මෙතනදී අපි කියන්නේ අරහතුන් වහන්සේට කිසිවක් අයිති නැහැ. මොකද අරහතුන් වහන්සේ කියන්නේ පුජ්‍යලයක් නෙවෙයි. මෙතන මේ ලෝකයේ තුල අපිට කිසිම තැනකට අයිතියක් පනවන්න බෑ. එන අර මායයට අයිති කියලා මෙතන මම පෙන්නලා විග්‍රහ කරේ මේවා මාර ධර්ම විදිහට පෙන්නනවා. මායයට අයිති කියන එකෙන් අදහස් කළේ යම් අයිතිකාරයෙක් පෙන්නලා දෙන්න නෙවෙයි. එහෙනම් මේකත් හොඳට තේරුම් ගන්න ඕන. මේ ලෝකේ මායයට අයිති කියලා පෙනෙව්වේ මේක රාග, දේශ, මෝහ වලට අයිති. ඉතින් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඇහැ මාර ධර්ම, කන මාර ධර්ම, දිව මාර ධර්ම, කය මාර ධර්ම, නාසය මාර ධර්ම. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මාර ධර්ම. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන මාර ධර්ම. ඉතින් මෙන්න මේ මාර ධර්ම ටික හඳුනාගෙන අරහතුන් වහන්සේ අවිද්‍යාව මූලික කරගෙන මේ සසර ගමනට හේතු වෙන මේ මාර ධර්මවල පැටලෙන්නේ නැතුව මොකද්ද කරන්නේ? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර පවත්නවා. එහෙනම් මෙන්න මෙතනදී අපි තේරුම් ගන්නවා මේ වචනවල අර්ථය වටහාගෙන වචන පරම කර නොගෙන මේක නුවණින් විමසත්වා ප්‍රඥාවෙන් විමසත්වා අරහතුන් වහන්සේට පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද කියන එක මෙන්න මේ ධර්ම මෙන්න මේ ධර්ම කාරණා ටික ඇසුරෙන් අපි හොඳට විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අර චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං උප්පද්දති කියපු අවස්ථා විපාක පටිච්ච සමුප්පාද විදියට. එහෙනම් මේ විපාක පටිච්ච සමුප්පාදය කියන්නේ සසර ගමනට හේතු වෙන ඉවහල් වෙන යමක් කරනවා නෙවෙයි අන්න අර විපාක වශයෙන් පේන අතීත කම්මේක හේතුවක් වශයෙන් ඵලයක් වශයෙන් ගොඩ නැගිච්ච මෙන්න මේ ඇහැට රූප ගැළපීලා පේන ක්‍රියාවලිය අවිද්‍යාමූලික කර නොගෙන අර සසර ගමනට හේතු වෙන පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිජ්ජාපි සංකාර වලින් මිදිලා මොකද්ද කරන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ප්‍රඥා චෛතසිකයෙන් යුක්තව ගලපගෙන කටයුතු කරනවා එනම් මේ ප්‍රඥා චෛතසිකය කියන එක ලෝකෙට අයිති දෙයක් මිසක අරහතුන් වහන්සේට අයිති නෑ අර ප්‍රඥා ආලෝකයයි බුද්ධ ශක්තිය තුලින් ලබලා දෙන්නේ මේ ප්‍රඥා ආලෝකයේ මෙහෙවන චෛතසිකයේ පවා ලෝකයට අයිති බව උන්වහන්සේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් යුත්ව දැනගෙන නුවණින් යුත්ව එදිනදා පැවැත්ම පිණිස කටයුතු කරනවා. එනම් අරහතුන් වහන්සේගේ පටිච්චසමුප්පාදයේ මෙන්න මේ ධර්ම කාරණා ඇසුරෙන් විමසත්වා තෝරා ගනිත්වා හැමදිනාටම තෙරුවන් සරණයි.